තෙරුවන් සරණයි. හොඳයි අද එහෙමනම් දැන් මේ ටිකේ අපි සමතේ ගැන කතා කරා. ඔබ වහන්සේ එතකොට විදර්ශනාවට යොමු වෙන ආකාරය ගැන අවබෝධයක් ඇති කරගත්තා. දවස ගෙවෙනකොට ගෙවෙන හැම දිනකම තමන්ගේම සිතට සිහිය පවත්වාගෙන යන මේ ගමන ඒකට හොඳ අවදිමත් ස්වභාවයක් ඇති වෙන්න ඕනි අභ්‍යන්තරයෙන්. ඉතින් ඒකට හොඳ සතර ඉරියව්වෙම සංයමයක් තියෙන්න ඕනි. හොඳ සිහියක් පවතින්න ඕනි. විදර්ශනා යානිකයෙක් විදිහට අපි මේ ප්‍රායෝගික පැත්තේදී ප්‍රායෝගික පසුබිමේදී එතකොට අපි මේ සිත දකින මග සිත දැකලා සිතෙන් මිදෙන මග කටයුතු කරන්නේ ඉතින් ස්කන්ධේ අපි කිව්වා උදේවැය දකින්නවා කියන්නේ ධර්මයේ තුල මේ කාරණාව උපාදානස්කන්ධේ මිදෙනවා කියන්නේ සිතට එන අරමුණ ඒ අරමුණ බැස ගන්නවා නම් ඒ අරමුණ ඇත්ත කරගෙන නම් ඒ අරමුණ ඔස්සේ අපි සිත කියන විදිහට දුවනවා නම් එතන උපාදානය වෙලා තියෙනවා. එහෙනම් අපි සත්‍ය දකිනවා නම් ඒක සිතකත් එක සිතකවත් අපිට ඒ හරයක් නැති බව එහි බැස ගන්න දෙයක් නැති බව ඒ මිදින ස්වභාවයක් මතුවෙන්න ඕනි. එහෙනම් බාහිර ඇත්ත වෙන්නේ නැහැ. සිතවිලි වලත් අරමුණක් ඇත්ත වෙන්නේ නැහැ. එහෙනම් අපි මිදීමක් අපි දකිනවා. එතන වෙන මේ මිදීම තමයි අපේ සිහියට අසු වෙනවා. සිත හටගත්ත බවට සිහියයි. ඒ සිතට බැසගත්තා නම් ඒකටත් සිහියයි. දෙයක් කරගත්තා නම් ඒක වටිනාකමක් ඇති වුණා නම් ඒකට 100යි. හැබැයි සත්‍ය දැක්කා නම් ඒ සිතේ මිදුණා නම් ඒකට 100යි. සිත බලගැන්නුනේ නැත්තම් નિરાයාසයෙන්ම මිදලා ඒකට 100යි. මෙන්න මේ මග තමයි අපි ගිය පාර පැහැදිලි කරේ. හොඳයි එහෙනම් අපේ හාමුදුරුවෝ දැන් අපේ හාමුදුරුවන්ගේ ඔබ වහන්සේ යෝගාචර භික්ෂුවක් විදිහට මේ ආරාණ වාසීව කටයුතු කරනකොට මේ දවසේ සිත දකින ආකාරය කොහොමද කටයුතු කරපු ආකාරය ගැන පොඩ්ඩක් අපිටත් පැහැදිලි කරන්න සිතට සිය විසුරුනාද සිත සිතට සිහියක් පැවතුනද ඒ සිහිය කොහොමද සිහියෙන් කටයුතු කරේ කියන ආකාරයේ වචන කීපකින් පැහැදිලි කරන්න බලන්න එහෙමනම් හොඳයි එහෙනම් හරියන්නස දවසක් පින්නපාත් මේ දානි ගන්නකොට මේ ස්වාමීන් වහන්සේ එක රොටියක් ගත්තා. ඒ රොටිය අරගෙන වෙලා ස්වාමීන් වහන්සේට මදිභාවයේ වගේ හිතනකොටම ආයි රොටි ටිකක් ගන්නවා කියලා ගත්තා. එතකොටම ආර්යනාංශ කපාටම සියයට ආවා මේ රොටියක් මංපාදාන වුණානේ කියන එක එතකොටම ආවා. 100ට ආවා. ඒ වගේම දවසක් කැඳ ගන්නකොට දානේ අරගෙන ඉවරයි. අර මාංශි විනාන් නිසා ටිකක් කැඟට ගන්න ඕනයි කියලා. අර කැඳේ එක දැකලා කපාටම උපදාන වුණානේ කියලා මතක් වුණා ඒක. නෝ දැන් ඔතනදී එතනදී අපි හඳුනේ පොඩ්ඩක් දෙන්න. දැන් ඔබ වහන්සේ ආහාරය ගන්නකොට මේක රොටියක් නේ කියන සිහියක් ඇති වුණා. ඒතර මේ රොටියේ ඇල්මක් ඇති වුණා නම් ඒකට සිහියක් තියෙනවා. දැන් ඒක ඔබ වහන්සේ කියන්නේ පසු ආහාරයට ගන්න තව රොටි දෙකක් ඊට පස්සේ ගන්න හිතුවා කියන එකයි ආහාරයට අමතරව ඒ මොහොතේ පසු ආහාරයට අරගන්න කියලා මේ රොටි දෙකක් සිහියක් ඇති වුණා කියලා මේ සිතක් පහළ වුණා කියලා ඒ බවට සිහියක් ඇති වුණා කියන එක තමයි ඔබ වහන්සේ මේ ප්‍රකාශ කරේ. එතකොට ඔබ වහන්සේට සිහියක් තියෙනවා. මේ දැන් ආහාරයට ගත්තා ඊට අමතරව මේකට ඇල්මක් ඇති වුණා. ඇල්මක් ඇති වුණා නම් ඒ ඇල්මක් ඇති වුණු බවට සිහියක් තියෙනවා. ඒ වගේම මේක අරගත්තා නම් ඊට පස්සේ ඇල්ම ඇති වෙලා ඊට පස්සේ ඔබ වහන්සේ මොකද කරේ රොටි දෙකක් අරගත්තද පසුව වරදන්න කියලා අරගත්තේ නෑ ආයේ ඒක ඉන්නම තිබ්බා. ඔව් සාමාන්‍ය ඉන්නම තිබ්බාම අර සියට මම මේකට මේ සිත තුنين අල්ලගෙන ඒක මට උපාදාන වුණා නේද මට මේක කියලා මම ඉන්නම ආයේ ඒක තිබ්බා. ඔව් එතනදී දැන් සිහිය තමයි වැදගත් වෙන්නේ 100ට ආවා ආයනාජ 100ට ආවයි කියන්නේ අපිට පොඩ්ඩක් ඒක මේ හරියටම එක පාට මේක නිකන් දැනුණා 100ට ආවා කියන එක අයි 100ට එනවත් එක්කම තමයි මට තේරෙන්නේ මම මේක අල්ලගත්තා නේද කියන්නේ ඔව් ඒක තමයි දැන් ඒ එතනදී වැදගත් වෙන්නේ 100 තමයි දැන් මේක රොටි කියන එක 100ක් ඇති වුණා ඒ වගේ මේක රසක් දැනුණා නම් ඒක රසයි කියන එක සාමාන්‍ය දැනෙන එක හැබැයි ඒක හොඳයි කියලා දැනුණා නම් ඒක මේ ඒකට අල්මක් ඇති වුණා නම් ඒක බැසගත්තා. ඒ කියන්නේ එතකොට එතන අල්ම ඇති වුණා. එතකොට අල්ම ඇති වුණා නම් ඒක අනේ ඒක මමයා හැදිලා ඉන්නේ. දැන් මම විඳින්න යන්නේ. ඒකර මම විඳින්න කියලා අදහසින් ඇතුවනම් ආ තව රොටි දෙකක් ගන්න ඕනි කියන එක ඒක සිහියක් එනවා තමන්ගේ සිතුවිල්ලක් හටගත්ත බවට සිහියයි. එතකොට ඊට පස්සේ රොටි දෙකක් දැන් මේක සිත බැසගත්තා දැන් මෙතනදී උපාදාන වුණා කියලා සිහියක් ඇති වුණා නම් දැන් යෝගාවචර භික්ෂුවක් විදිහට මේකේ කමඨහන විදිහට මේ සිත බැස ගන්න දෙයින් මිදෙන එක උපාදානයෙන් මිදෙන එක නේද මගේ සීලය කියන එක අරමුණු වුණා නම් එහෙම වුණා නම් ඒ රොටි දෙක තියබ්බේක ඒක හරි එතනදී යථාභූත ඥාණයෙන් දැක්කා ඥාණය කියන්නේ සිහිය දැක්කා මෙතනදී සිත බැසගත්තා කියලා උපාදාන වුණු බව එහෙමනම් ඒක ඊට පස්සේ ඒක ගත්තේ නැහැ ඒක තිබ්බා තේලා ඊට පස්සේ ඒක උපාදානය උණු සිතට තව දුවන්න ඉඩ දෙන්නේ නැතුව එතනින් ඒකෙන් අර අර ඇත්තටම අර ඉවත් වුණා ඒක සිතෙන් බැහැර වුණා ඒ කියන්නේ මිදුණා මුඤ්ඤිත කම්මතා ඥානය එතකොට තියෙන සිත උපාදාන වුණේ නැහැ උපාදාන වුණා මුලින් ඒකට සිහියක් තියෙනවා හැබැයි ඊට පස්සේ ඒක බැසගත්තේ නැහැ බැසගත්ත බවට සිහියක් තියෙනවා හැබැයි ඒක දිගටම ගෙනිච්චේ නැහැ මොකද ඒක දැක්ක සිහියෙන් යථාභූත ඥානයට හසු වුණා හසු වුණාට පස්සේ මොකද කරේ? රොටි දෙක ගත්තේ නැහැ. එහෙම තිබ්බා. තමන්ගේ සිත ඇතුළෙම ඒ සිතුවිලි ටික සකස් වෙලා සිත ඇතුළෙම මේක තුනී වුණා. උපාදානය කරගත්තෙත් නැහැ. ඒක දිගින් තම පැවතුනේ නැහැ. අනාත්ත ගමංච කියන එක සිද්ධ වුණා. සමුදයංච කියන එක රොටි බව වැටුණා. සිහියට මේ කතාව අසු වුණා. දැන් යෝනිසෝ මනසිකාරය කියන්නේ මෙන්න මේ සිද්ධිය සිහියට අසු වෙන එක. ඒතර යථාභූත ඥානය තමයි මේ සත්‍ය දකින්න එක. ඒ ඇත්තටම භික්ෂුවගේ භූමිකාව තමයි ඇත්තම ඒක බැස ගන්න නැතුව එතනින් එතනින් අපි ඇත්තට මේ සිතට දිගටම යන්න නොදී චිත්ත විමුක්තියට ඉඩ දෙන එක. එතකොට සබ්බපාපස්ස අකරණං සියලු සිතුවිලි අකුසල්මයි විඥාන මායාව තමයි මේ දේවල් කරලා දෙන්නේ. එහෙම දෙයක් කියලා විඳින දෙයක් කෙනෙක් පුජ්‍යලයක් අපිට හමු වෙන්නේ නැහැ. එහෙමනම් අන්න කුසලස්ස උපසම්පදා ඔබ වහන්සේ අතින් මේ මොහොතේදී සිද්ධ වුණා. එතනදී ඔබ වහන්සේ එතකොට ඒක අකුසලයට ගියේ නෑ. ඒතර කුසලස උපසම්පදා සිද්ධ වුණා. සබපවසා කරන කුසලස උපසම්පදා අනුසචිත්ත පරියෝ දපන අනසේසිත দমনය වුණා. ඔබ වහන්සේක සනසුම් සුසුමෙන්. එතකොට ඒ කියන්නේ ඒකට ගැටිලත් නෙමෙයි, ඇලිලත් නෙමෙයි. අර මුනිතු කාමිතා ඥානය කියන එක එතනින් මිදුණා. එතකොට උදේ ඥානෙ තියෙනවා, හටගත්තා, වය ඥානෙ තියෙනවා. ඒක බැසගත්තේ නෑ. ඒක දැක්ක මිදුණා. ඒතර උදේවැය ඥානය එතන තියෙනවා. හටගෙන නිරුද්ධ වුණු ඥානය. එතකොට එතනදී ආදීනව දැක්ක ආදීනන් පස්සේ ඥානය තියෙනවා. එතකොට එතනින් මුනිත කම්මතා ඥානය තියෙනවා. ඒ සිතේ මිදුණු බව. දැන් මෙන්න මේ සිතේ සිත කියන්නේ මේ අරමුණ තමයි. ඒතර අරමුණ බලගැන් වෙන්නේ නැත්තම් ඒ අරමුණ සත්‍ය දැකලා මිදෙනවනම් අනේ එතන තමයි ඇත්තටම මේ ධර්මයේ පුහුණු වෙන යෝගාවචරයේ මේ භූමිකාව. ඒ කියන්නේ අපි අපි කතා කරන අපි දන්නවා පටිසංකා යෝනිසෝ චීවරම් පටිසේවා පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතම් පටිසේවා පටිසංකා යෝනිසෝ සේනාසනම් පටිසේවා පටිසංකා යෝනිසෝ ගිලාන පච්ච බේසජ්ජ පරික්කාරම් පටිසේවා දැන් අපි මේ සිව්පසේ පරිහරණය කරනකොට මේ ආහාරය ගන්න පටිසංකා යෝනිසෝ පිණ්ඩපාත පටිසේවා මේ පටිසේවාම කියන්නේ මේ අපි මේක අනුසෝතේ නෙමෙයි පටිසෝතේ. අනුසෝතේ කියන්නේ සිත කියන දේම කරන එක. බාහිරත්ත කරගන්නේ. පටිසෝතේ කියන්නේ බාහිරත්ත කරගන්නේ. මේ සිතුවිලි බවයි දකින්. අපි ආහාරය වළඳන්නේ හිතටද, කයටද? එහෙනම් ඒක හිතට. එහෙනම් රස බලන්නේ හිතින්. එහෙනම් ආහාරය මේ ගන්නේ හිතට. එහෙනම් පස්සේ කන පස්සේ ගන්නවා කියන අදහසින් හරි ඒකට අල්මක් වෙලා නම් ඒකත් එහෙනම් සිතින් කරන්නේ. එතකොට අපි අන්නාසි වළඳනවා කියන්නේ සිතින්. රොටි වළඳනවා කියන්නේ සිතින්. සිතුවිල්ලක් වළඳන්නේ. ඒතර මේ සිතුවිලි වළඳන එකයි කරන්නේ. අන්න පටිසංකා යෝනිසෝ පිණ්ඩපාතම් පටිසේවා. අපි මේ සිතුවිලි වලින් වළඳන එක අවතිනවා. ඒතර ආහාරය ආහාරයක් විතරයි. අන්න න දවායන න මදායන න මණ්ඩනාය න විභූෂණාට්ටාය විභූෂණා යාවදේව ඉමස්ස කායස්ස තිතිය යාපනාය විහිංසුපරතිය භක්මචාරය අනුග්‍රහය ඉති පුරාණංච වේදනම් පටිසංකාමි නවංච වේදනං උප්පාදෙස්සාමි යාත්‍රාච මේ භවිස්සති අනවජ්‍යතාච පාසු විහාරෝති එතකොට මේ න න න එතකොට මෙතනදී අපි කතා කරනවා න න මදායන න මණ්ඩනායන විභූෂණට්ඨාය යාව දේවි මස්ස කායස්ස තිතියා යාපනාය විහිංසු ප්‍රතිය. මේ අපේ ලස්සන වැඩි වෙන්න, ඇඟ හැදෙන්න, එහෙම නැත්නම් මේකේ රස විඳින්න, පිනවන්න මේ ඕනම දෙයක් කියන්න පුළුවන්. එවනේ මේ ඒ සඳහා නෙමෙයි. මේ යාපනාය විහිංසු ප්‍රතිය. ීමස කායස්ස තිතිය මේ කය පැවැත්ම සඳහා පමණයි. මේ ආහාරය ගන්න මේ කය පැවැත්ම සඳහා පමණයි. කය කුමක් සඳහාද පවත්වන්නේ? යාපනය විහිංසු ප්‍රතිය මේ මේ මේ යාපනය මේ මේ මේ මේ ආහාරය ඒ කියන්නේ මේ ඒ කියන්නේ භාවිතේ යහපනේ විහිංසුපරතිය භ්‍රමචාරය අනුග්‍රහය භ්‍රමචාරය කියලා කියන්නේ මේ නෙක්කම්ම සිතට ඒ කියන්නේ අපි කම්සප පිනවන සිත නෙමෙයි එහෙනම් කම්සප පිනවීම සිතින් මේ ආයතන පිනවන අදහස නෙමෙයි අර භ්‍රමචාරය අනුග්‍රහය එහෙනම් අපි මේ ආයතන වලින් සත්‍ය දැකලා මිදෙන මග යන්නේ අර භ්‍රමචාරයාවක් තියෙනවා ඒ භ්‍රමචාරයාව තමයි එතකොට ආයතන පිනවන අදහසින් මිදිලා අර නෙක්ඛම්ම සිතට එන එක. එතකොට ආයතන පිනවීම ස්වභාවයක් මෙතන නැහැ. යෝගාචර භික්ෂුවක් විදිහට අපි භ්‍රමචාරී අනුග්‍රහය කියන තැන ඉන්නේ. එතකොට අපි දැන් මේ ආහාරය එතකොට අපගේ මේ කය දැන් මේ භ්‍රමචාරය අනුග්‍රහය කරන්නේ කුමක් සඳහාද? රාග දේශමෝ කෙලෙස් සංසිඳීම සඳහා. රාග දේශමෝ කෙලෙස් සංසිඳෙන නම් අපිට මේ කය පවත්වාගෙන යන්න ඕනේ. අපි මේ කය පවත්වාගෙන අපේ සිතේ මේ ගින්නෙන් නිවෙන්න ඕනේ. ගින්නෙන් අපි නිවා ගන්න ඕනේ. මේ ගින්න නිවා ගැනීම සඳහා කය පැවැත්ම වැදගත් වෙනවා. එහෙනම් අපිට ඒ සඳහා ආහාරය අවශ්‍ය වෙනවා. එහෙනම් අපේ ගින්න නිවෙනවා. ඒ කියන්නේ සිතේ ගින්න. අපේ එහෙමනම් මේ සිත ගිනි ගන්න සිත නිවා ගන්න එකයි නිවන් දකින්නවා කියන්නේ. එහෙනම් නිවන මේ මොහොතේ තියෙනවා. මේ මොහොතේ ගිනි ගත්තේ නැහැ. මේ රොටියක් නිසා මම මගේ සීලය නැති කර ගන්නවා. නෑ නෑ ඒක වෙන්නේ නෑ. එහෙනම් මේ රොටියට වැඩිය මම රකින්න Brahmacharya මට ඊටාම වැදගත්. එහෙනම් මම මේ නිවන් දකින්නයි. මේ මගේ අන්තිම ආත්මභාවයයි.